කරණීය මෙත්ත සුත්ත. නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස කරණීය මත්ත කුසලේන යං තං සන්තං පදං අභිසමෙච්ච සක්කෝ උජූච සූජූච සුවචෝචස්ස මුදු අනතිමානී සන්තුස්සකෝච සුභරෝච අප කිච්චෝච සල්ල හුක බුත්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අප ගබ්බෝ කුලේසු අනනුගිද්දෝ නචකුද්දං සමාචරේ කිංචි යේන විඤ්ඤූ පරේ උපවදෙය්‍යුම් සුඛිනෝවා කේමිනෝන්තු සම්බේ සත්තා භවන්තු සුඛී තත්තා යේකේචි පාන භූතත්ති තසාවා තාවරාවා අනවශේසා දීඝාවායේ මහන්තාවා මජ්ජිමාරසකානුකතුලා දිට්ඨාවායේව අද්දිට්ඨා යේච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛී තත්තා නපරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්තචිනං කංචි ව්‍යාරෝසනා පටිඝ සංඥා නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්හේ එවංපි සබ්බ භූතේසු මාන සංභාවයේ අපරිමාණං මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සංභාවයේ අපරිමාණං උද්ධං අධෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං තිට්ඨං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අධිට්ඨේය බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහු දිට්ඨිංච අනුපගම්ම සීලවා දසනේන සම්පන්නෝ කාමේසු විනේයගේ දං නහිජාතු ගබ්බසෙයං පුනරේතිති ඒතේන සච්ච වජ්ජේන සොත්හිතේ හෝතු සම්බදා ඒතේන සච්ච වජ්ජේන සුද්ධිතේ හෝතු සම්බදා ඒතේන සච්ච වජ්ජේන සුත්ථිතේ හෝතු සම්බදා